මේ විදිහට විශාල පිරිසකට ශ්‍රවණය කරන්ට අවස්ථාව සලසලා දීලා තිබෙන්නේ ගාන සෑම දිනාම දන්නවා ධර්ම ශ්‍රවණය කරනකොට ඊටාම හොඳින් ඒ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන ඒ වගේම මේ ශ්‍රවණය කරන ධර්මය Taman හොඳට මතක තියාගන්නට ඕන ඒ මතක තියාගත්තත් මදි ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන ධර්මානුකූලව දිවි පෙවෙත ගත කරන්නට ඕනේ ඒ විදිහටයි අපි ධර්මාවවාදයක් හැටියට ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම මතක් කර සිටින්නේ. ඉතින් ඊට පසුව මා බලාපොරොත්තු වෙන්නේ අදට નિયમિત සූත්‍ර ධර්ම දේශනාව අනුව මේ කාලය තුල මේ පින්නතුන්ට ධර්ම දේශනාව පැවැත්වීමටයි අද අපට ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලබා දෙමින් ආරාධනාව කළේ මහා ධම්ම සමාදාන සූත්‍රයෙන් ධර්ම දේශනා කරන හැටියටයි මේ මහා ධම්ම සමාදාන සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකය කියන වර්ගයට අයිති ඒ චූල යමකය කියන කොටසටයි මේ මහා ධම්ම සමාදාන සූත්‍රය ඇතුළත් වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඒ ආකාරයට ප්‍රථම ධර්ම සංගායනාවේදී වර්ග කරලා ඒ කොටස් වශයෙන් අපට ඉගෙනීමේ පහසුව සඳහා සංග්‍රහ කරලා තිබෙනවා. එයින් මේ ධම්ම සමාදාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායට අන්තර්ගත කරලා තිබෙන්නේ. ඒ මජ්ක්‍ධිම නිකායෙහි චූල ධම්ම සමාදාන සූත්‍රය කියලා තවත් ඒ ළඟම සූත්‍රයක් තිබෙන නිසා මේ සූත්‍රයට මහා ධම්ම සමාදාන සූත්‍රය කියන නම සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ ධම්ම සමාදාන සූත්‍රය සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට දේශනා කිරීමට හේතු වුණේ අපි කවුරුත් දන්න විදිහට ලෞතර සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට යම් යම් කාරණා හේතු ඒ සඳහා ඉදිරිපත් කරගන්නවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ ප්‍රශ්නයක් කෙනෙක් අහපුවාම ඒ ප්‍රශ්නයට පිළිතුරු හැටියට ධර්ම දේශනා කරනවා. සමහර තැන්වලදී කරුණක් ඉදිරිපත් වුනහම ඒ කරුණ විවරණය කරන්නට ධර්ම දේශනා කරනවා. සමහර තැන්වලදී උන්වහන්සේ පුජ්‍යලයන් හොයාගෙන ගිහිල්ලා මහා කරුණාවෙන් යුතුව ඒ පුජ්‍යලයන්ට අනුකම්පාවෙන් යුතුව ධර්ම දේශනා කරනවා. ඇතැම් දේශනාවලදී උපමා කතාවක් කියලා උපමේය කතාවකින් ධර්මය සංසන්දනය කරලා පෙන්නනවා. ඉතින් ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය විවිධයි විසිතුරුයි බොහොම ගැඹුරුයි. ඉතින් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න හේතු වුණේ භික්ෂූන් වහන්සේලා දවසක් උන්වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දන් සභා මණ්ඩපයට එකතු වෙලා සාකච්ඡා කරමින් වැඩ හිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂු මහණෙනි ඔබ ඔබ වහන්සේලා කුමක් පිළිබඳව කතා බස් කරමින් හිටියද? ඉතින් ඊට පස්සෙන් උන්වහන්සේම ප්‍රශ්නයක් මතු කරනවා මහණෙනි මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් අපට ඉෂ්ට කාන්ත ප්‍රිය මනාප දේවල් ලැබෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා ඉත්තා කන්තා මනාපා කියලා සඳහන් කරනවා හැම දෙනෙකුගේම බලාපොරොත්තුව Tamanට ඉෂ්ට ප්‍රිය මනාප කැමති දේවල් ලැබෙනවා නම් හොඳයි කියලා තමයි සෑම දෙනෙක්ම කල්පනා කරන්නේ. නමුත් එහෙම කල්පනා කළාට සෑම දිනාටම ඒ විදිහේ ඉෂ්ට ප්‍රිය මනාප දේවල් ලැබෙන්නේ නැහැ. ඒවා Taman බලාපොරොත්තු වුණාට ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව කුමක් කියලා ඔබලා දන්නවාද කියලා අර භික්ෂුන් වහන්සේලාගෙන්ම ප්‍රශ්න කර සිටියා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි අපි හැමදෙනාම භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිසරණ කරගෙන ජීවත් වෙන පිරිසක්. ඒ නිසා අපිට භාග්‍යවතුන් වහන්සේමයි මේ කරුණු පහදලා දෙන්න ඕනේ. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ ඔබ වහන්සේගේ මේ බුද්ධ ශාසනය ලැබෙන තුරු මේ උතුම් වූ කාරණා පිළිබඳව ඒවා කාලයාගේ යටවීමෙන් ඒවා අපට තේරුම් ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තිබුණා. නමුත් ඔබ වහන්සේ අපට නායකයා අපට ධර්මයේ කියා දෙන උත්තමයන් වහන්සේ ඒ නිසා ඔබ වහන්සේම අපට මේ පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන්නයි කියලා අර භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටියා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පිළිගනිමින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේට කියනවා එහෙනම් මහණෙනි මම දැන් මේ ධර්මය දේශනා කරනවා සුණාත හොඳට මේ ධර්මය අහන්න මානසිකරෝත හොඳට මෙනෙහි කරලා ඒ ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්නයි කියලා අර භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ මහා ධම්ම සමාදාන සූත්‍රයට අයිති ධර්ම කරුණු විස්තර කර දෙන්න පටන් ගත්තා. එහිදී උන්වහන්සේ මුලින්ම සඳහන් කරනවා මහණෙනි මේ ලෝකයේ ඉන්න අස්තුතවත් පෘතග්ජනයෝ අස්තුතවත් පෘතග්ජනයෝ කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ නැති ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති මේ ප්‍රතග්ජන සත්වයෝ බොහෝ කොට ඉන්නවා. ඒ ප්‍රතග්ජන සත්වයන්ට මේ කරුණු පිළිබඳව ප්‍රිය මනාප ඉෂ්ට කාන්ත මේවා පිළිබඳව ප්‍රාර්ථනා කළාට ඒවා ගැන ලොකු අවබෝධයක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ ඒවා ගැන අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවත් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ල සත්පුරුෂයන් සේවනය කරන්නේ නැහැ. සත්පුරුෂයන් භජනය කරන්නේ නැහැ. ඒ වගේම ධර්මය දන්න අයගෙන් කරුණු ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ල මේ ධර්මයෙන් නියම ප්‍රයෝජන ලබා ගන්නෙ නැහැ. නමුත් තව කොටසක් ඉන්නවා සුතවා අරිය ශාවකෝ ධර්මය හොඳට අහන ආර්ය ශ්‍රාවක තත්වයටපත් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව අවබෝධයක් තිබෙන කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට තේරෙනවා මේ ලෝකේ තියෙන මේ ඉෂ්ඨකාන්ත ප්‍රිය මනාප මේ දේවල් ලබා ගැනීමට නම් මේ විදියට අපි ක්‍රියා කරන්නට ඕනේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට ඕනේ ධර්මයේ පිළිබඳව වැටහීමක් ඇතුව ක්‍රියා කරන්න ඕනේ කියලා අර ශ්‍රුතවත් ප්‍රත්‍යඥ තත්වයෙන් මිදිච්ච ආර්ය ශ්‍රාවකයෝ කල්පනා කරනවා. ඒගොල්ල හිතනවා අරිය ධම්මෝ මේක තමයි ආර්ය ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපට මේ පිළිතරණ ලබා ගන්න පුළුවන්. මේ ධම්ම සමාදානයේ යෙදුනොත් තමයි ධර්මයේ තුලින් නියම වැටහීම ලබා ගන්නට පුළුවන් කියලා අර සෘතවත් ආර්ය ශ්‍රාවකයෝ කල්පනා කරනවා. දැන් මේ පින්නතුන්ට පැහැදිලි කරගන්න ඕනේ අසුතවත් ප්‍රතඥයෝ ඉන්නවා සුතවා අරියතාවකෝ හොඳට බණ දහම් අහලා ආර්ය ශ්‍රාවකයෝ හැටියට කටයුතු කරන පිරිසක් ඉන්නවා. අසුතවත් ප්‍රතඥයන්ට ධර්මයේ පිළිබඳව නියම වැටහීමක් ලබා ගන්නට බෑ. ඒගොල්ල ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳවම කල්පනා කරන්නේ මේ තියෙන දේවල් බොහොම ඉෂ්ටයි, කාන්තයි, ප්‍රියයි, මනාපයි. මේවා මට ලැබෙනවා නම් හොඳයි. මේවා මට ආශ්‍රය කරන්ට ලැබෙනවා නම් හොඳයි කියලා ඒ පිළිබඳව බැඳීමකින් යුතුව ක්‍රියා කරනවා. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයෝ ඒ පිළිබඳව ඊට වඩා වෙනස් විදිහකට කල්පනා කරනවා. ඒගොල්ල හිතනවා මේ විදිහේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප දේවල් පිළිබඳව ඇලීමෙන් බැඳීමෙන් ගැටීමෙන් අපට සසර දික්වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ සෑම දෙයක්ම වෙනස් වෙනවා, විපරිණාම ධර්මයටපත් වෙනවා කියලා අර හොඳට ධර්මයේ පිළිබඳව දන්න අවබෝධයක් තිබෙන අය කල්පනා කරනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරලා එතනදී පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ සතරක් තියෙනවා මේ විදිහේ ධම්ම සමාදාන ධර්ම සමාදාන හතරක් තියෙනවා මොනවද ධර්ම සමාදාන හතර මා මුලින් මාතෘකා වශයෙන් ලැබුවේ ඒ ධම්ම සමාදාන හතර. එකක් තමයි අත්තිබික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. පළවෙනි ධම්මා කාරණය තමයි මෙලවත් දුක් දෙන, පරලොවත් දුක් දෙන ධම්ම සමාදානයක් තිබෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට මෙලව දුක පිණිස පවතින, පරලොව දුක පිණිස පවතින ධම්ම සමාදානයක් තිබෙනවා. ඒ වගේම තව දෙවෙනි ධම්ම සමාදානයක් තිබෙනවා මෙලව සැප පිණිස පවතිනවා සැප වගේ තේරෙනවා නමුත් පරලොව දුක් විපාක ලබා දෙනවා තව ධම්ම සමාදානයක් තිබෙනවා මෙලව දුක් ලැබෙනවා දුක පිණිස පවතිනවා නමුත් ඒක පරලොවදී ආයති ලෝකේ අනාගත ලෝකේ සැප විපාක ළඟා කර දෙනවා තව ධම්ම සමාදානයක් හතරවෙනි ධම්ම සමාදානය තමයි මෙලවත් සැප ලබා දෙනවා, පරලොවත් සැප ලබා දෙනවා. දැන් එතකොට ධම්ම සමාදාන හතරක් තිබෙනවා. එකක් තමයි පළවෙනි එක මෙලවත් දුක් ලබා දෙන, පරලොවත් දුක් ලබා දෙන ධම්ම සමාදානය. දෙවෙනි කාරණය තමයි මෙලව සැප පිණිස වගේ පවතින පරලොවදී දුක් ලබා දෙන ධම්ම සමාදානය. තුන්වෙනි කාරණය තමයි මෙලව දුක පිණිස පවතින පරලොව සැප පිණිස පවතින ධම්ම සමාදානය. හතරවෙනි කාරණය තමයි මෙලවත් සැප ලැබෙන, පරලොවත් සැප ලැබෙන ඒ ධම්ම සමාදානය. එතකොට කරුණු හතරක් මේ සූත්‍රයෙන් විවරණය කරලා පැහැදිලි කරලා දක්වනවා. අපි දැන් මේ එක එක කරුණක් පිළිබඳව කල්පනා කරලා බලන්න ඕනේ. පළමුවෙන්ම තියෙන්නේ පච්චුප්පන්න දුක්ඛංචේව ආයතින්ච දුක්ඛ විපාකං මේ ලෝකයේදී දුක ලැබෙනවා පරලොවදී දුක ලැබෙනවා මේ ලෝකයේ ඉන්න නියම විදිහට කල්පනා කරන්න බැරි අසුතවත් වූ ප්‍රතඥ ලෝකයේහි ඒ අසුතවත් වූ ප්‍රතඥයෝ කල්පනා කරනවා මෙලව අපට දුක් විපාක ලැබෙනවා මේ සත්ව ඝාතන ආදී දේවල් කරපුවාම ඒ වගේ මේවට විපාක හැටියට පරලොවදී දුක් විපාක ලැබෙනවා නමුත් මේ කිසි දෙයක් පිළිබඳව හිතන්න බැරි විද්‍යාවක් නැති අවිද්‍යාවෙන් මුලා වෙච්ච ඇත්තන්ට ඒක වැටහෙන්නේ නැහැ මෙලවත් අපට මේ සත්ව ඝාතනය ඒ වගේම අනුන්ගේ දේවල් හොරකම් කිරීම කාම මිත්‍යාචාරය බොරු කීම කේලාම් කීම පරුස වචන කීම හිස් වචන කීම අවිද්‍යාව ව්‍යාපාදය මිත්‍යාදිත්‍ය කියන මේ දස අකුසල් සමාදන් වෙලා කටයුතු කළොත් මෙලව දුක් පිණිස පවතිනවා මේ වගේ විපාක හැටියට පරලොවදිත් මේ වගේ දුක් විඳින්න සිද්ධ වෙනවා නමුත් අර අත්තුතවත් ප්‍රත්‍යඥයාට ඒ පිළිබඳව තේරුම් ගන්න බෑ. ඒ නිසා එයා මොකද කරන්නේ? මෙලවත් දුක් ලැබෙන අර සත්ව ඝාතනාදී අකුසල් කරනවා. ඒ තුලින් ඒ ආයත පරලොවදී දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජති කියන විදිහට මහා දුර්ගති ස්ථානවල නරකයේ තිරිසන් ලෝකාදී ස්ථානවල උත්පත්තිය ලැබලා මහා බලවත් දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට දෙවෙනි කුජලයා කල්පනා කරනවා බොහොම සන්තෝෂයෙන් යුතුව සත්ව ඝාතනය කරනකොට බොහොම සතුටු වෙනවා. බොහොම සමහර අය ඉන්නවානේ සත්ව ඝාතනය කරන්න බොහොම කැමති. ඒ සත්ව ඝාතනය කරනකොට සෝමනස්යෙන් සතුටෙන් යුතුව ඒ සත්ව ඝාතනය කරනවා. ඒ නිසා මෙලව එයා ටික කාලයක් ඒකෙන් සතුටු වෙනවා. සමහර අය වනාන්තරයේ සතුන් මරන්න, සත්වයන්ට හිංසා පීඩා කරන්න යන අය ඉන්නවා. සමහර අය බොහොම කැමති සතුන්ට හිංසා පීඩා කරලා සතුන් අල්ලන්න. ඒ ඒ වෙලාවට ඒගොල්ල ලොකු සතුටක් ලබනවා. දැන් මස්යන් ආදී අය අල්ලන්න සමහර ළමයි ආදී අය කැමති. ඒ වගේම සමහර අය සතුන් ඝාතනය කරන්න කන්තු පිටින් එහෙම ගිහිල්ලා සතුන් අල්ලාගෙන ඒවා බොහොම සතුටු හැටියට කරනවා. ඒක තමයි පච්චුප්පන්න සුඛංචේව. මෙලව ඒ ඇත්තෝ හිතනවා ලොකු සතුටක්. නමුත් ඒකේ විපාකය කර්පකයි බොහොම අමිහිරි ඒකේ විපාකය විඳිනකොට ආයතින්ච දුක්ඛ විපාකම් පරලෝදී බොහොම දුක් විඳින්න සිද්ධ වෙනවා සත්ව ඝාතන කරපුවාම බොහොම අඩු ආයසෙන් මිය පරලෝ යන්න සිද්ධ වෙනවා ඒ වගේම නරකයේ තිරිසන් ලෝකයේ සතර අපායේ උත්පත්තිය ලබලා දුක් විඳිනකොට තමයි ඒ ආයත වැටහෙන්නේ මම මේ කරපු නරක කර්මවල විපාක තමයි මට මේ දුක් වශයෙන් විඳින්න ලැබෙන්නේ කියලා හිතනවා කල්පනා කරනවා. නමුත් එයාට මෙලව ඉන්නකොට ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති නිසා ධම්ම සමාදානයක් හරියට නැති නිසා ඒ පුජ්‍යලයාට ඒ පිළිබඳව වැටහෙන්නේ නැහැ. ඊළඟට තුන්වැනි පුජ්‍යලයා මෙලවදී කල්පනා කරනවා කියලා හිතනවා මේ විදිහේ සත්ව ඝාතන කිරීම දුක් විපාක ලැබෙන දෙයක්. ඒ නිසා මම පච්චුප්පන්න දුක්ඛංචේව මෙලවදීම යා කල්පනා කරනවා මේක බොහොම දුකක් සතුන් අරණ එක හොරකම් කරන එක වැරදි වැඩ කරන එක දුකක් නමුත් එයාට දුක වුණාට අර අසෘතවත් ප්‍රත්‍යඥයා නිසා ඒකෙන් වළකින්නේ නැහැ නමුත් දුකයි කියලා කල්පනා කරනවා කල්පනා කරලා එයා සත්ව ඝාතනාදියෙන් වළකින්න උත්සාහවත් වුණත් එයාට මෙලවදී ඒ වගේම වලකින්නට නැතුව අර වගේ අකුසල කර්ම කරගන්නවා ඒ තුලින් එයා සංසාරයේදී දුක් වලටපත් වෙනවා එයා හිතන්නේ නෑ මේකෙන් මට සැප විපාක ලැබෙනවා මම වලකින්න ඕනෑ කියලා කල්පනා කරන්නේ නෑ මේ අසෘතවත් ප්‍රත්‍යඥයාගේ ස්වභාවය ඊළඟට හතරවෙනි කාරණියත් එයාට එහෙමයි එයාට දන්නවා මේකෙන් සුඛ විපාක දුක්ඛ විපාක ආදී ලැබෙන්නේ මේ මේ කාරණා સિદ્ધ කිරීමෙන් කියන එක දැනගන්නට අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්කමක් නැහැ. මෝඩයි, විද්‍යාවක් නැහැ, අවිද්‍යාවෙන් යුක්තයි. ඒ නිසා ඒ කුජලයා මෙලව සැප ලැබෙන, පරලොව සැප ලැබෙන ඒ සත්ව ඝාතන ආදියෙන් වළකින්ට උත්සාහවත් වෙන්නේ නැහැ. දැන් මේ පින්නතුන්ට පැහැදිලි ඇති මෙලවත් දුක් ලැබෙන, පරලොවත් දුක් ලැබෙන අකුසල කර්ම තිබෙනවා. ඒ වගේම මෙලව සැප වගේ පෙනෙන පරලොව දුක් ලැබෙන දේවල් තිබෙනවා. මෙලව දුක් විඳින පරලොව සැප ලැබෙන ධර්මතාවයන් තියෙනවා. මෙලවත් සැප ලැබෙන පරලොවත් සැප ලැබෙන කාරණා තිබෙනවා. නමුත් මේ හතර පිළිබඳව අර අසෘතවත් ප්‍රත්‍යඥයාට හරි අවබෝධයක් නැති නිසා ඒ පුජ්‍යලයා ඒ වගේම වලකින්ද උත්සාහවත් වෙන්නේ නැහැ. ඒක සැපතක් හැටියට කල්පනා කරන්නේ නැහැ. නමුත් සුතවා අරිය ශාවකෝ ඒ හොඳට බණ දහම් දන්න ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා ආයතින්ච දුක්ඛං පච්චුප්පන්නංච දුක්ඛං මේ විදිහේ අකුසල කර්ම කරපුවාම අපට මෙලවදී දුක් ලැබෙනවා පරලොවදී දුක් ලැබෙනවා යම්කිසි විදියකින් සත්ව ඝාතන ආදී දේවල් කරන්න වුණත් ඒ පිළිබඳව අවබෝධයක් තිබිලා කල්පනා කරලා මේ විදිහේ සත්ව ඝාතන කළොත් මට මේකෙන් මහා ලොකු දුක් විපාකයක් ලැබෙනවා. පරලොවදී දුක් විපාක ලැබෙනවා කියලා අර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒකෙන් වළකින්න උත්සාහවත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ පිළිබඳවත් හිතනවා කල්පනා කරනවා මේ සත්ව ඝාතනාදිය කරනකොට මෙලව පොඩි සැපතක් සතුටක් සැනසෙල්ලක් වගේ පෙනුනට මේකෙන් මහා ලොකු දික් විපාකයක් ලැබෙනවා. ඒ නිසා මේක කරන්න හොඳ නෑ. මම මේකෙන් වළකින්න ඕනෑ කියලා ඒකෙන් වළකින්න උත්සාහවත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය හැටියට මෙලව දුකෙන්, අමාරුවෙන්, මහන්සියෙන් සමහර අයට සත්ව ඝාතන කරන්න, හොරකම් කරන්න, වැරදි වැඩ කරන්න අවස්ථාවල් එළඹෙනවා. සමහර පරිසරයන් ඒවා කරන්න වෙනවා. ඉන්න සමහර සේවය කරන ස්ථාන අනුව කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තැනකදීවත් හිතනවා, කල්පනා කරනවා මට මොන බලවේග ආවත් මම මේ වගේ මේ සත්ව ඝාතන ආදියට පෙළඹෙන්නේ නැහැ. මම මේ හොරකම් කරන්නේ නැහැ. මට කොයි තරම් හොරකම් කරන්න අවස්ථාව ආවත් මම හොරකමින් වළකිනවා කියලා අර හොරකම් කරන්න අවස්ථාව ආපු වෙලාවේදී ඒ වගේම වළකිනවා. කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. ඒ වගේම බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් ඒ වගේම වළකිනවා. හිතෙන් සිද්ධ වෙන වැරදි හැටියට මහා භයානක ලෝභ සහගත අදහස් එනකොට අනුන්ද හිංසා පීඩා කරලා සතුටු වෙන්න දෙනකොට ඒ වගේ හිතනවා හැම මොහොතකම කල්පනා කරන්නේ මේවා අකුසල කර්ම මේවා කරන්න හොඳ නෑ මම මේ වගේ වලකින්න ඕනෑ කියලා කල්පනා කරනවා කල්පනා කරලා ඒ අර සත්ව ඝාතනාදිය කරන්න අවස්ථාව ආපුවාම ඒකෙන් වලකිනවා මට මේකෙන් පරලොව අනර්ථයක් සිද්ධ වෙනවා මෙලව මට පොඩි සැනසෙල්ලක් වගේ සතුටක් වගේ ලැබුණාට මේක මහා දුක් විපාකයක් කියලා ඒකෙන් වළකිනවා. ඊළඟට හතරවෙනි කුජලයා හිතනවා මේ සත්ව ඝාතනාදී කරන්ඩ මේ දස අකුසල් කරන්ඩ මේවා මට කොතෙකුත් ආවත් මම ඒවා කරන්නේ නැහැ. මම මගේ හිතේ සන්තෝෂය නැති කරගන්නේ නැහැ. මට මෙලොව වශයෙන්ම ලොකු සතුටක් මේ වගේන් වළකින්න ලැබීම කියලා ඒකෙන් මෙලොව වළකිනවා. ඒ මෙලොව වැළකීමේ විපාකය ආනිසංසය හැටියට පරලොවදී සැප විපාක ලැබෙනවා. ඒකට දැන් මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ, මතක් කර ගන්න ඕනේ මේක ධම්ම සමාදාන හතරක් තියෙනවා. එකක් තමයි පච්චුප්පන්න දුක්ඛංච ආයතින් දුක්ඛංච. මෙලවත් දුක් ලැබෙන, පරලොවත් දුක් ලැබෙන ධම්ම සමාදානය. ඒ වගේම දෙවෙනි කාරණය තමයි මෙලව දුක් ලැබෙන, පරලොව සැප ලැබෙන ධර්ම කාරණය. ඊළඟට මෙලව සැප පිණිස පවතින පරලොව දුක් පිණිස පවතින ධර්මකාරණය මෙලව සැප ලැබෙන පරලොව සැප ලැබෙන ධම්ම සමාදානය එතකොට මේ හතරම අසෘතවත් ප්‍රත්‍යඥයා දන්නේ නැහැ අවබෝධ කරගන්නේ නැහැ මේ වගේ අපට මෙලව දුක් ලැබෙනවා පරලොව දුක් ලැබෙනවා මෙලව පොඩි දුකක් කනගාටුවක් වගේ තිබුණට පරලොවදී මේකෙන් සැප ලැබෙනවා මෙලව සැපතක් ලැබුණට පරලොවදී දුක් ලැබෙනවා පරලෝකීත් මෙලවදීත් මේකෙන් සැප ලැබෙනවා කියලා මේ පිළිබඳව ධම්ම සමාදානයේ යෙදෙන්නට අසෘතවත් ප්‍රත්‍යඥයාට පුළුවන්කමක් නැහැ. සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ පිළිබඳව හිත හිතා කල්පනා කර කර මේ වැරදි මේ විදියට කළොත් මට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මෙලවත් මේ කටයුතු කරන්න ආපු අවස්ථාවේදී වළකිනවා. මට ඒකෙන් පරලොව සැනසෙල්ලක් ලැබෙනවා. මට කොයිතරම් බාධක කරදර හිරිහර ආවත් මම මේ දස අකුසල් වලටපත් වෙන්නේ නැහැ කියලා ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා උත්සාහවත් වෙනවා. ඒ විදිහේ කරනකොට අපි කල්පනා කරන්න ඕනේ අපිට විවිධ අවස්ථාවලදී මේ දස අකුසල් වලට අයිති ක්‍රියාවන් කරන්න සිද්ධ වෙන වෙලාවල් ඉදිරිපත් වෙනවා. ඒ හැම වෙලාවකම ධම්ම සමාදානයේ යෙදිච්ච පුජ්‍යලයෝ හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ මේක මහා අනර්ථයක්. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හිතනකොට කල්පනා කරනකොට අපට මේ තුලින් සිද්ධ වෙන්නේ මේ වැරදි පැත්තට යොමු වුණොත් මහා භයානක අකුසලයක් අපට සිද්ධ වෙනවා ඒ තුලින් අපි අපායන් විනිපාතං නිරයන් උප්පජ්ජති කියන විදිහට අපායෙහි නරකයේ പ്രേත ලෝකයේ උත්පත්තිය ලැබලා බොහෝ දුක් කම් කටළු වලටපත් වෙන්න සිද්ධ වෙනවා මොනවද මේ කරුණු 10 කියන එක සිහිපත් කරගන්න ඕනේ පාණාති පාතා අදින්නා දානා කාමේ සුමිච්ඡාචාරා මේ තුන සිද්ධ වෙන්නේ මොකෙන්ද කයෙන් කය යදෙව්වොත් කය වැරදි පැත්තට යොදවපුවාම මේ වැරදි තුන සිද්ධ වෙනවා ඒක හොඳට තේරුම් අරගෙන මේකෙන් වැළකුණාම ඒ වැළකීමම කුසලයක් බවට පත් වෙනවා සතුන් මරන්න අවස්ථාව ආපුවාම සත්ව ඝාතනයෙන් වළකිනවා නම් ඒක කුසලයක් එතකොට හොරකම් කරන්න ඕන තරම් අවස්ථාවල් යෙදෙන්න පුළුවන්. නමුත් කොයි තරම් Tamanට හොරකම් කරන්න අවස්ථාව ආවත් ඒ හොරකමින් Taman වළකිනවා නම් ඒක උතුම්ම උතුම්ම ධම්ම සමාදානයක් බවට පත් වෙනවා. කාමයේ වරදවා හැසිරීම ආදී කයින් සිද්ධ වෙන වැරදි සිද්ධ කරන්නට අවස්ථාව ආපුවාම ඒකෙන් වළකිනවා නම් ඒ කාමයේ වරදවා හැසිරීම ආදීන් වැළකීලා මේක මහා අකුසලයක් භයානක අපට විපත්ති දෙන දෙයක් කියලා ඒකෙන් වළකිනවා නම් ඒක උතුම් ධම්ම සමාදානයක් බවට පත් වෙනවා. ඊළඟට වචනයෙන් කරන වැරදි තියෙනවා. අපි බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට මේවා කියන්න ඕන තරම් අවස්ථාව යෙදෙන්න පුළුවන්. සමාජයකට ජීවත් වෙනකොට, Taman එක එක තැන්වල කටයුතු කරනකොට, සමහර වෙලාවට බොරු කියන්න සිද්ධ වෙන වෙලාවල් යෙදෙයි. නමුත් හොඳ සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් නම් බණ අහලා තියෙන කෙනෙක් නම් කොයිතරම් පාඩු සිද්ධ වුණත් බොරු කියන්න පෙළඹෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. බොරුවෙන් වළකිනවා. බොරු කියන පුජ්‍යලයාට කරන්න බැරි පාපයක් නැහැ. බොරු කියන්න පුළුවන් ඕනෑම දෙයක් කරලා නැහැ කියලා බොරු කියනවා නම් ඒ තුලින් මහා භයානක අකුසලයක් සිද්ධ වෙනවා. බෝධිසත්ව කාලයේදී අනිත් අකුසල් බොහෝ විට බෝධිසත්වයන් අතින් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් උන්වහන්සේ බොරු කීමෙන් කවදාවත් ඒ බොරුවට වැටුනේ නැහැ. බොරු කීමෙන් මුළු ජීවිත කාලයම ඒ පාරමී පුරන හැම අවස්ථාවකදීම බොරු කීමෙන් වැළකුණ බව සඳහන් වෙනවා. එනිසා මේ බොරුව කියන එක මහා භයානක පාපයක්. අපේ වචනයෙන් සිද්ධ වෙන බලවත් අකුසල කර්මයක්. ඒ වගේම තමයි කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේ සියල්ලෙන්ම සිද්ධ වෙන්නේ අනුන්ගේ සිත් දූෂ්‍ය භාවයට පත්වීම. කේලම් කීම තුලින් සමාජය කොයිතරම් වැරදි විදිහට වැරදි අවබෝධයටපත් කරලා නොමග යවලා ඒ තුලින් ලොකු සමාජ ආරවුලක් ඇති කරන්න පුළුවන්. එක ගෙදරක ජීවත් වෙන දෙන්නෙක් ભેද කරන්න පුළුවන්. සහෝදර සහෝදරියෝ ભેද කරන්න පුළුවන්. ඥාතීන් ભેද කරන්න පුළුවන්. මේ කේලමටත් ලොකු අකුසලයක් කරන්න පුළුවන්. ලොකු අපරාධයක් කරන්න පුළුවන්. ඒ නිසා කේලම වැළකීම ආර්ය ශ්‍රාවකයාගේ වැදගත්ම අවස්ථාවක් හැටියට සඳහන් වෙනවා. ඊළඟට පරුස වචන කීම. පරුස වචනේ තුලින් අනුන්ගේ සිත් බොහොම ලොකු දූෂ්‍ය වෙනවා. සමහර අය ඉන්නවා ගෙවල් වල වුණත් තමන්ගේ මව්පියන්ට පරුස වචනෙන් කතා කරනවා. මව්පියෝ දරුවන්ට පරුස වචනෙන් කතා කරනවා. සහෝදර සහෝදරියෝ ඒ විදිහට පරුස වචනෙන් කතා කරනවා. එහෙම කතා කරපුවාම එක එක්කෙනාගේ සිත් දූෂ්‍ය බවට පත් වෙලා සමහර වෙලාවට තියෙන සමගිය නැතුව ගිහිල්ලා ඒ ඇත්තෝ අසමගියෙන් අමනාපයෙන් බලන තත්වයටපත් වෙනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෙක් නම් ඒ ඇත්තෝ පරුස වචනයෙන් වළකින්නට ඕනේ. ඊළඟට අපෙන් සිද්ධ වෙන බලවත් වැරද්දක් තමයි හිස් වචන පාවිච්චි කිරීම. ධර්මය නොදන්නා අය එකට එක්කාසු වුනහම කිසිම වැදගැම්මකට නැති හිස් වචන පාවිච්චි කරනවා. ඒ හිස් වචන පාවිච්චි කරනකොට ඒ වැරදි අනුන්ගේ දේවල් ඒවා කතා කර කර කාලය ගත කරනකොට ඒ තුලින් ලොකු අකුසලයක් සිද්ධ වෙනවා. ඒ අකුසලයේ තුලින් Taman පැවෙනවා පස්සේ කාලෙදී මම මේ මේ අකුසල කර්ම කළා කියලා ඒ පිළිබඳව පැවීමටපත් වෙනවා. ඉතින් මේකෙදී අපි තේරුම් ගන්න ඕනේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියට කවදාවත් අපි මේ කියන වචනයෙන් සිද්ධ වෙන වැරදි වලට වැටෙන්නේ නැතුව හොඳ සුභාසිත වචන පාවිච්චි කරමින් ක්‍රියා කරනවා නම් අන්න ඒ පුජ්‍යලයා උතුම් වූ ධම්ම සමාදානයේ සමාදන් වෙච්ච පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඊළඟට අපට නොසිතාම සිද්ධ වෙන දෙයක් තමයි හිතෙන් සිද්ධ වෙන වැරදි. හිතෙන් සිද්ධ වෙන වැරදි මොනවද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ ලෝභය, අනුන්ගේ වස්තුව පිළිබඳව ආසා කරනවා. සමහර වෙලාවට අනුන්ගේ දෙයක් දැක්කහම ඒක Tamanට ලැබෙනවා නම් හොඳයි කියලා කල්පනා කරනවා. ඒවා හිතෙන් කරගන්න අකුසල කර්ම. ඉතින් එහෙම කරලා Taman ඒ පිළිබඳව ආසාව බලවත් ලෙස ඇති කරගෙන ඒ පිළිබඳව බැඳෙන්න ගිහිල්ලා රාගික අදහස් වද බන්ධනවලටපත් වෙනවා. ඒ තුලින් බොහෝ දුක් පීඩා හිතට ඇති කරගන්නවා. ඉතින් ධර්මය පිළිබඳව දන්න කෙනෙකුට නම් හිතන්න පුළුවන් අපි මේ අනුන්ගේ දේවල් වලට ආසා කරන්න හොඳ නැහැ. අපට තියෙන හැටියකින් අපි ජීවත් වෙන්න ඕනේ. අපි ඒ තුලින් සැනසෙන්න ඕනේ කියලා අර අවිද්‍යාවෙන් වළකින්න උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට හිතට ඇති වෙන තව දෙයක් තමයි ව්‍යාපාදය. අනුන් නැසෙත්වා, මැරෙත්වා, විනාශ වෙත්වා, ඕවා හිතනවා සමහර අය ධර්මය නොදන්නකම නිසා. අනුන්ගේ දියුණුව දැකලා ඉවසන්නට බැරුව සමහර වෙලාවට එහෙම කල්පනා කරනවා. එකට ඉගෙන ගන්න නැත්නම් ශිෂ්‍යෝ ඉන්නවා අනුත් Tamanට වඩා දක්ෂ ශිෂ්‍යෝ ඉන්නකොට දක්ෂව කටයුතු කරනකොට Tamanට ඒක ෘති කරන්නේ නැතුව ඒ අත්ෝ කෙරේ හිතෙන් ක්‍රෝධ සිතුවිලි ඇති කරගන්නවා. ඒ වගේම සමාජයේ බොහෝ දෙනෙක් අනුන් දියුණු වෙලා ඉන්නවා දකිනකොට ඒ පිළිබඳව සතුටු වෙන්නට බැරුව හිතෙන් අර විදිහේ වැරදි අදහස් ඇති කරගන්නවා. ඒක මහා භයානක අකුසලයක්. අපි හිතෙන් පැත්තක ඉඳගෙන කරගන්නා වූ අකුසලයක් වෙනවා. ඒ නිසා ව්‍යාපාදයෙන් වැළකීලා මෛත්‍රිය ඇති කරගන්න අර ආර්ය ශ්‍රාවකයෝ උත්සාහවත් වෙනවා. ඊළඟට මිත්‍යා දිට්ඨිය වැරදි අදහස් ඇති කරගන්නවා. වැරදි අදහස් ඇති කරගෙන වැරදි අදහස් තුලින් තමන්ගේ සිත් කෙලසා ගන්නවා. අද අපි බෞද්ධයෙක් අරගෙන බැලුවොත් සමහර වෙලාවට මිත්‍යා දිට්ඨි වැරදි අදහස් ඇති කරගෙන ලෞතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබියදී ඊට වඩා උසස් වූ ධර්ම තියෙනවා. ඊට වඩා Tamanට ලාභ ලැබෙන ක්‍රම තියෙනවා කියලා ඒවා ගැන හිතමින් වැරදි දෘෂ්ටි ඇති කරගන්නවා. ඒ වැරදි දෘෂ්ටි ඇති කරගන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න පුළුවන් නම් ඒ සම්‍යක් දෘෂ්ටිය තුළින් අපට ලෞතර ධර්ම මාර්ගය අනුගමනය කරගෙන සැනසෙන්න පුළුවන්. බුද්ධ ධර්මයේ උගන්වන ඉතාම වැදගත් අවස්ථාවක් තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති එක්කෙනාට තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට අපට පෙන්වුවේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී එහිදී මැදුම් පිළිවෙත හැටියට දේශනා කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මුලින්ම දේශනා කළේ සම්මා දිට්ඨියයි සම්මා දිට්ඨිය තියෙන පුජ්‍යලයා වැරදි පැත්තට යොමු වෙන්නේ නැහැ ඔහු ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා විද්‍යා උදපාදී කියන විදිහට හොඳට විද්‍යාව නුවණ පහළ වෙච්ච කෙනෙකුගේ තත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා පිළිබඳව හිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේදී මේ කරුණු පිළිබඳව වටහා ගන්න උපමා කීපයක් දක්වලා තිබෙනවා. ඒ උපමාවක් තමයි එකක් පච්චුප්පන්න දුක්ඛංච ආයතින්ච දුක්ඛ විපාකං කියන එකට පෙන්නනවා යම්කිසි තිත්ත ලැබු තියෙන පාණයක් තියෙනවා. තිත්ත ලැබු වලින් හදලා තියෙන යුසයක් තියෙනවා. මේ තිත්ත ලැබු වලින් හදලා තියෙන යුසයට ජීවිත විනාශ වෙන වස විස්තර වර්ගයක් මිශ්‍ර කරලා තියෙනවා. යම්කිසි පුරුෂයෙක් පිපාසාව හැදිලා ඒ ස්ථානයට ආපුවාම කරුණාවන්ත මිනිසෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ නරක පෙන්ලා දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයා කියනවා මෙන්න මේකේ තියෙනවා තිත්ත ලැබු මේකේ මහා යුසයක්. මේකට විස මිශ්‍ර කරලා තියෙන්නේ. මේක හැබැයි බොහොම පිළිකුල්. මේක බොන කොටත් මේකේ සතුටක් නෑ. මේක ලොකු සුවඳකුත් නෑ. මේ සුවඳකුත් නැති මේක නහය ළඟට කිට්ටු කරනකොට ටිකක් දුර්ගන්ධයක් එන්න පුළුවන්. නමුත් මේකෙන් දීවටපත් වෙන සැපතක් නෑ මේක මරණංවා මරණ මත්තංවා දුක්ඛං කියලා උගන්වනවා මරණයට හෝ මරණය සමාන දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා අර පෙන්වලා දුන්නාම ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නම් ඒක පාණය කරන්නේ නෑ එහෙම නැතුව ඒක වරදක් නෑ කියලා හිතලා අර චිත්ත ලබු යුසයක පාණය කළොත් වෙන්නේ මොකද මෙලවත් ඒ වෙලාවෙදිත් එයාට දුක් ලැබෙනවා ඒක බීවට පස්සේ දුක් විපාකයක් ලැබෙනවා අර හරියට මෙලවත් දුක, පරලොවත් දුක ලැබෙනවා වගේ තමයි ඒ උපමාව දක්වලා තිබෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණයට උපමාවක් දක්වනවා හොඳට අපිට අපි දන්න විදිහට අද කාලේ කියනවා නම් හොඳ සිසිල් පැන් සිසිල් බීමක් සකස් කරලා තියෙනවා. ඒ සිසිල් බීම සුවඳයි. නමුත් ඒ සිසිල් බීමට බීමට වස මිශ්‍ර කරලා තියෙනවා. ඒ වස මිශ්‍ර කරලා තියෙන නිසා එන මිනිස්යාට කියනවා මෙන්න මේකේ හැබැයි සුවඳ තියෙනවා. නිකන් උඩින් බලනකොට බොහොම ප්‍රියමනාප ගතියක් තියෙනවා. නමුත් මේක බීවොත් මරණයට හෝ මරණය සමාන දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් අර පුජ්‍යලයා ඒක පානය කරනවා. පානය කරපුවාම අර බොන වෙලාවේ සුවඳ තියෙන නිසා යම්කිසි සතුටක් ඒ වෙලාවට දැනෙනවා. බීලා ඉවර වුණාට පස්සේ මරණයටපත් වෙනවා. ඒ වගේ තමයි අර මෙලව සැප ලැබෙන ප්‍රාණඝාතාදී කටයුතු ඒ වෙලාවට කරනවා. නමුත් ඒකේ දුක් විපාකය කටුකයි අමිහිරි. ඊළඟට තවත් තුන්වෙනි කාරණය හැටියට දක්වනවා අර මෙලව දුක ලැබෙන පරලොව සැප ලැබෙන කාරණයට උපමාවක් හැටියට එහිදී ශාන්තිනායකයන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහේ තියනවා යම්කිසි බීම වර්ගයක් සකස් කරලා ඒකෙදී ටිකක් පූති මුත්ත බේසජ්‍ය කියලායි මේක කියන්නේ හරියට මුත්‍රා අරගෙන අරලු ආදී දේවල් දාලා බෙහෙත් කලවම් කරලා හදන දෙයක්. මේක පාණ්ඩු රෝගයට හොඳයි. පාණ්ඩු හැදිච්ච කෙනෙක් ආපුවාම මේ අරලු ගෝමුත්‍ර බෙහෙත පෙන්නලා කියනවා ඔබේ රෝගයට මේක හොඳයි. නමුත් හැබැයි මේ මුත්‍ර කියන එක ගඳයි. මුත්‍රය කිය මුත්‍ර කියන එක බොණ්ඩ ටිකක් අපහසුයි. නමුත් මේක දීවොත් ඔබේ රෝගය සුවපත් භාවයට පත් වෙනවා. දැන් අර මිනිසයා කල්පනා කළා මගේ රෝගය සුව කරගන්න මම මේක අමාරු වුණත් පානය කරන්න ඕනේ කියලා කල්පනාවෙන් පානය කළොත් ඔහුට මොකද වෙන්නේ? ඒකෙන් සැපතක් ලැබෙනවා. අර ආය පච්චුප්පන්න දුක්ඛංචේව ආයතින්ච සුඛ විපාකං කියලා දේශනා කරපු හැටියට මෙලවදී දුක් විපාක ලැබෙන පරලොව සැප ලැබෙන දේවාගේ තමයි අර ගෝමුත්‍ර අරලු ටිකක් කටුක රස තිබුණට ඒ ගෝමුත්‍ර අරළු වලින් පොඩි දුර්ගන්ධයක් වගේ දෙයක් ආවට ඒක පානය කරපුවාම ඒ පානය කරපු කුජලයාගේ පාණ්ඩු රෝගය නැති වෙලා ඔහුට සුවපත් භාවයක් ලැබෙනවා. ඒ වගේ මේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ටිකක් අපට අපහසු වුණත් දුක් වගේ ඒ වෙලාවට පෙනුණත් ඒ අකුසල කර්ම වලින් වළකින්ද අපි කල්පනා කරනවා නම් ඒක පරලෝකෙදිත් අපට සැප පිණිස සැනසෙල්ල පිණිස පවතිනවා. හතරවෙනි කාරණය තමයි පච්චුප්පන්න සුඛංච ආයතින්ච සුඛංච මෙලවක් සැප තියෙන පරලොවක් සැප තියෙන දේ මොකද්ද උපමාවක් හැටියට කියනවා ගිතෙල් මීපැණි උක්සකුරු ආදී දේවල් එකට මිශ්‍ර කරලා තතු මధుර වැනි හොඳ මිහිරි රසදායක ඒ වෙලාවටත් ඒක රසයි ඒකෙන් පස්සේ ගත්තට පස්සේ රසයක් ලැබෙන ඒ විදිහේ සංයෝගයක් සකස් කරලා තියෙනවා ලේ අතිසාරය වැනි ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා කියලා තියෙන පොතේ ඒ ලේ අතිසාරය වැනි වාත සමුත්ථාන පිත්ත සමුත්ථාන වැනි ආබාධ හැදුනහම ඒ ආබාධයක් තියෙන කෙනෙක් ආපුවාම මෙන්න තියනවා මේක හොඳට ගිතෙල් මීපැණි උක්සකුරු ආදී දේවල් මිශ්‍ර කරලා හදලා තියෙන්නේ මේක පානය කරනකොට මේ වෙලාවේදීත් බොහොම සුවඳයි. විතෙල් වල ඒ වගේම උක්සකුරු වල මේක බොහොම ලොකු රසයක්. අන්න මේක පානය කළාට පස්සේ ඔබේ රෝගය සුව කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ රෝගය සුව කරගෙන සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනා ඒ බෙහෙත පානය කරලා ඒ වෙලාවේදී සතුටු වෙනවා. පස්සෙත් ඒ තුලින් සන්තෝෂයටපත් වෙනවා. ඉතින් මේ කාරණා හතරට උපමා හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි උපමාව තමයි තිත්ත ලැබු එකකට විස යොදලා දෙන එක වගේ තමයි මේ ලෝකෙදි දුක් විපාක, පරලෝකෙදි දුක් විපාක ලැබෙන දේ. ඒ වෙලාවේ සතුටු වෙන්නේ නැහැ. පස්සේ සතුටු වෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වෙලාවට ලොකු සතුටක් ලැබෙනවා වගේ තමයි අර ටිකක් රසමුසුෙන් යුක්ත පානයක් සකස් කරලා ඒකට විස යොදලා තියෙනවා. ඒක අර බොන වෙලාවේ පොඩ්ඩක් රසයක් වගේ දැනෙනවා. නමුත් ඒකේ දුක් විපාකය කටුකයි. ඒකෙන් තමන් මරණයටපත් වෙනවා. අර වැඩේ කරන වෙලාවට ටිකක් දුකයි. මේ වැරදි අකුසල් ආදී දේවල් කරනකොට ඒකෙන් <clears throat> Tamande හිතට ලොකු දුකක් ඇති වෙනවා මට මේකෙන් වළකින්න විදියක් නැහැ මට මේකෙන් ගැලවෙන්න විදියක් නැහැ ඒ විදිහට ඒකේ තියෙන යථා තත්වයේ තේරුම් අරගෙන කටයුතු කළා ඒකෙන් වැළකුණොත් අන්න ඒ පුජ්‍යලයාට පරලොවදී සැප විපාක ලබන්න පුළුවන්. ඒ වගේම තමයි අර ගෝමුත්‍ර අරලු ආදී දේවල් මිශ්‍ර කරලා ඒක ටිකක් කටුක විදියට, තිත්ත විදියට, අමහිරි විදියට තිබුණත් බොහොම අමාරුවෙන් අපහසුවෙන් හරි ඒක දීවත් Tamanට ඒකෙන් ලොකු අර ආබාධ සුවපත් කරගන්න ලැබෙනවා. ඒ වගේ අකුසල කර්ම කරන්න ආපුවාම කොයිතරම් Tamanට අපහසුකම් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් සමහරුണ്ട് සත්ව ඝාතන ආදී කරනකොට මත්පැන් ආදී දේවල් වෙළඳම් කරලා ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් ඒ වගේ ඇත්තෝ ඒ අකුසල කර්ම කරන්න එනකොට තමන්ගේ ආර්ථිකයට බාධායි ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ වාදී දේවල් හිතලා ඒ අකුසල කර්ම කළොත් එයාට මෙලවක් නැහැ, තනසිල්ලක්, පරලොවදී තනසිල්ලක් ලැබෙන්නේ නැහැ. නමුත් කෙසේ හෝ මහන්සියෙන් උත්සාහයෙන් ඒ අකුසල කර්ම වලින් වැළකුණොත් ඒ වෙලාවේදී ඒ පුජ්‍යලයාට ටිකක් අර ආර්ථික වශයෙන් දුක් පීඩා ඇති වුණත් පසුව ඔහුට සතුට වෙන්න පුළුවන්කම ලැබෙනවා ඔහුගේ ජීවිතයේදී මම මේ විදිහේ අකුසල කර්ම කරගත්තේ නැති නිසා මට සැප විපාකයක් ලැබුණා කියලා සතුටු වෙනවා. ඒ වගේ මෙලවත් සතුටු වෙන, පරලොවත් සතුටු වෙන දෙයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් අර රසයුක්ත ඒ වගේම අරලු අපට දාලා තියෙන විතෙල් මී පැණි උක්සකුරු ආදී දේවල් මිශ්‍ර කරලා හොඳ රසායනයක් හැටියට හදලා තියෙන ඒ බෙහෙත පානය කරපුවාම ඒ වෙලාවේදී සතුටු වෙනවා පරලොවදී සතුටු වෙනවා වගේ මෙලවත් පරලොවත් දෙකේදීම සැනසෙල්ලටපත් වෙනවා අර අකුසල කර්ම වලින් මෙලවත් වැළකෙනකොට ඒ පිළිබඳව සන්තෝෂයෙන් ඒවා අත්හරිනකොට ඒ තුලින් පරලොවදීත් ලොකු සතුටක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ ධම්ම සමාදාන සූත්‍රයේ අන්තර්ගත කරුණු අපි මේ කෙටියෙන් මේ පින්නතුන්ට මේ වෙලාවේදී මතක් කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි මේ මහා ධම්ම සමාදාන සූත්‍රය එදා ඒ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ මේ කරුණු පැහැදිලි කරමින් මේ වගේන් වලකින්න උත්සාහවත් වෙන්න මේ සතර අපායේ උත්පත්තිය ලබන්න හේතු වෙන දස අකුසල් වලින් වලකින්න උත්සාහවත් වෙන්න ඒවට වීරිය කරන්ඩ මහන්සි වෙන්න ඒවා වීරිය කරනකොට මහන්සි වෙලා ඒ වගේන් වලකිනකොට ඒ පුජ්‍යලයන්ට මෙලව සතුටු වෙන්න පුළුවන් පරලොව සතුටු වෙන්න පුළුවන් මෙහි මුලින් කී කරුණු දෙක අත්තරින්ට ඕනෑ කරන කරුණු. දැන් පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛං ච අපට මෙලවත් දුක ලැබෙන, පරලොවත් දුක ලැබෙන දේවල් වීරියෙන් යුතුව අත්තරින්න ඕන. ඒ වගේම මෙලව සැප ලැබුණත් පරලොව දුක් ලැබෙනවා නම් ඒකත් වීරියෙන් යුතුව අත්තරින්න ඕන. ඊළඟට මෙලව දුකක් ලැබුණත් පරලොව සැප ලැබෙනවා නම් ඒ පරලොව සැප ලැබෙන දේ ක්‍රියාත්මක කරන්නට උත්සාහවත් වෙන්න ඕනේ. දස කුසල ධර්මයන් සම්පූර්ණ කරන්න ඕනේ. දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනකොට උත්සාහයෙන්, වීරියෙන්, කොයිතරම් අපහසුයෙන් වුණත් පාරමී කුසල් හැටියට හිතාගෙන ඒ දස කුසල කර්මයන් කරනකොට ඒක අපිට පරලෝකදී ලොකු සැනසෙල්ලක් පිණිස හේතු වෙනවා. ඒ වගේම මෙලවත් සතුටෙන් හොඳට සීල සමාදාන ආදිය කරමින් බණ භාවනා ආදිය කරමින් මේ වගේ ධර්ම ශ්‍රවණය කරමින් සතුටෙන් මේ කුසල ධර්මයන්ට හොඳට සම්බන්ධ වෙනකොට ඒ පුජ්‍යලයෝ මෙලව සතුටු වෙනවා. අපි දස කුසල ධර්මයන් කරගත්තේ නැහැ. අපේ ජීවිතේම හොඳට කුසල ධර්මයන් સિદ્ધ කරගත්තා. ජීවිතය අපි හොඳට ගත කළා කියලා මෙලවම සන්තෝෂයටපත් වෙනවා. වයසට ගිහිල්ලා ලෙඩ ඇඳේ ඉඳගෙන වුණත් කල්පනා කරනකොට මගේ ජීවිතය තුලින් මම පස්පව් දස අකුසල් කරගත්තේ නැහැ. මම හොඳට කුසල ධර්මයන් સિદ્ધ කරගත්තා. මම මගේ ළමා ජීවිතය හොඳට ගත කළා. තරුණ ජීවිතය හොඳට ගත කළා. මම මේ වයසකටපත් වෙලා හොඳට මම සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන හොඳින් කටයුතු කරනවා කියලා ලෙඩ ඇඳේ මරණ මංචකයේ අවසාන මොහොතේ ඉන්නකොටත් ඒවා සිහිපත් වෙනකොට අන්න ලොකු සන්තෝෂයක් මෙලොවම ඇති වෙනවා. ඒ සන්තෝෂය තමයි පරලොවදිත් අපට හොඳට ස්වර්ග ලෝක සම්පත්තිය ලබන්න. මනුෂ්‍ය ලෝක සම්පත්තිය ලබන්ට උපදින භවය වාසනාවන්ත කර ගැනීමට හේතුබූත වෙලා පවතින්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් දේශනා කරපුවාම ඒ භික්ෂුන් වහන්සේලා ලොකු සන්තෝෂයකටපත් වුණා. බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් දක්වනවා වස්සාන ඍතුවේ අවසාන කාලයේ අවසාන මාසයේ සරත් ඍතුවේ හොඳට ගස් කොළන් වල දළු දාලා හොඳට සූර්යයා පායලා හොඳට ආලෝකමත් වෙලා තියෙනකොට සෑම දිනාම ඒ තුලින් සන්තෝෂයටපත් වෙනවා ලොකු ආලෝකයක් ලබනවා. ඒ වගේ මේ ධම්ම සමාදානයේ යෙදিলা මේ කියපු වැරදි අර අසෘතවත් ප්‍රත්‍යඥයෝ විදියට වැරදි පැත්තට යොමු වෙන්නේ නැතුව අවබෝධයක් නැතුව ජීවත් වෙන්නේ නැතුව හොඳට අවබෝධයෙන් යුතුව විද්‍යාව ඇති කෙනෙක් හැටියට ප්‍රඥාව ඇති කෙනෙක් හැටියට නුවණ ඇති කෙනෙක් හැටියට මේ කරුණ අවබෝධ කරගෙන ක්‍රියා කිරීමට මහන්සි ගන්නවා නම් අන්න ඒ කුජලයෝ නිසා ලෝකය ආලෝකමත් වෙනවා හැමදෙනාටම සැනසෙල්ලක් ලැබෙනවා කියලා දේශනා කළා. ඉතින් මේ දේශනාව අහනකොට භික්ෂුන් වහන්සේලා ඊටාම සන්තෝෂයටපත් වෙලා සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඊටාම හොඳයි. අපි මේ ධර්ම දේශනාව අහලා ප්‍රසාදයටපත් වුණා. සන්තෝෂයටපත් වුණා කියලා ඒ සූත්‍රයේ අවසානයේදී විසුණු වහන්සේලා අනුමෝදන් වුණා සන්තෝෂයටපත් වුණා. ඉතින් ඒ නිසා මේ කාල වේලාවේ හැටියට ධම්ම සමාදාන සූත්‍රයේ මේ එක එක කරුණු පිළිබඳව විවරණය කරනවා නම් ගා කරුණු විස්තර කරන්නට වෙනවා. ඉතින් පැයක් වගේ මේ කෙටි කාලය තුලදී අපට දක්වන්න පුළුවන් ආකාරයෙන් ඒ ධම්ම සමාදාන සූත්‍රයට අන්තර්ගතව කරුණු ටික තමයි මේ පැහැදිලි කරලා මේ පින්වත්තුන්ට ප්‍රකාශ කළේ. එනිසා ඒ කරුණු නැවත සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතයට මේ කරුණු සම්බන්ධ කරගෙන අපි මොනතරම් බාධක කරදර හිරිහර අපට මෙලව ඇති වුණත් අකුසල කර්මයන් අපි කරන්නේ නැහැ. කුසල කර්මයන් කරමින් අපේ ජීවිතය අපි සැපවත් කරගන්නවා කියන අදිස්ථානය සෑම දෙනාගේම සිත් තුළට මේ වෙලාවේදී ඇති කරගන්නා හැටියට අපි කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව හැමදෙනාටම මතක් කරමින් මෙපමණ වේලාවක් මේ උතුම් වූ ධම්මහා ධම්ම සමාදාන සූත්‍රයට අයිති ධර්ම කර්ම පිළිබඳව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ ඒ උතුම් වූ පින්කමේ බලයෙන් හැම දිනාටම සාන්තු අජරු අමා මහ නිවන් සැපම ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නට ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්칸තු මම් පරං